අපිට මේ මාධ්‍ය බැලුවාම මේ මේ මේ අපේ රටට වෙලා තියෙන විනාශය බැලුවාම අපිට තේරෙනවා බෞද්ධයාට වෙලා තියෙන පළවෙනිම ව්‍යසනේ ධර්මයේ අහිමිවීම ඔබ කියයි මේ අපේ ආඳුරර ගොඩක් ඉන්නේ මේ ગાත කියන්නේ ශෝකයට මේ මල් පූජා කරන්නේ ශෝකයට ඔය පෙරහැරවල යන්නේ අපිත් ඔය දහම් පාසල් යන්නේ අපි මේවා කරන්නේ ඒව වැරදිද? ඒවයින් වැඩක් නැද්ද? නැහැ පුතේ. මේ සමාජයේ ධර්මයේ ගිලිහිලා පිළිගන්න පුතේ, පිළිගන්න දරුවනේ. මේ ඔබ දහම් පාසල් යනවා. එතනත් තරගයක් නෙමෙයිද තියෙන්නේ. එතන විභාගයක් නෙමෙයිද තියෙන්නේ. කවුද පුතේ එතන ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ. එහෙනම් එයාගෙන් අහන්න පුතේ මේ දුකෙන් මිදෙන මඟ අපිට කියලා දෙන්න කියලා ඔබට ඒ අසරණ කමින් ඔබ පුංචි කාලෙම ගොඩ ගන්නවා නම් ඒ මහා උත්මයන් වහන්සේට ඇත්තටම ඔබ ඔබ ඇත්තටම වඳින්න. ඒ ඒ මහා උත්මයන් වහන්සේ නමක් කියන එතන වැඩ ඉන්නවා. තරඟයකට යවනෝ නම් විභාගයට පුරුදු කරලා තරඟයට යවලා ඔබව තවත් කෙලෙස් ගොඩකට ගැට ගන්නවා පුතේ ඔබ අවාසනාවන්තයි. අපිට වෙන කියන දෙයක් නැහැ. ඒක ධර්මයේ නාමයෙන් කරනවා නම් පුදුම අපරාධයක්. අද අපේ භික්ෂුන් වහන්සේලා පවතරයට අහු වෙලා විභාග වලට අහු වෙලා මේ මේ මේ ග්‍රන්ථ দূරයට කොටු වෙලා පොත පොතටම ඇබ්බැහි වෙලා මහා අවාසනාවන්ත කේජනීය තැනකට වැටිලා. නමුත් මේ සිතෙන් මෙදෙන මහා සාන්ත සෝයක් තියෙන මේ උතුම් අමා ධර්ම කියන්නේ වචන ගොඩක් නෙමෙයි. සිතුවිලි වලින් මෙදෙන්න ඕනි. මේ අපි සිත කියන කියන දේ කළා හරියන්නේ නැහැ. ඒ කෙලෙස් හිතම තමයි අපේ හාමුදුරන්ට කියන්නේ මේ විභාය කරන්න අර්ග කරන්න රාජකීය පඬිතකම ගන්න ඕනි අර ත්‍රිපිටකාචාර්යකම ගන්න ඕනි මම මේක කරන්න ඕනි කියලා මේ හැමෝම වලට දාලා තියෙන ওই සිතම තමයි පෘථග්ජන සිතක් තියෙන්නේ ඒකයි එහෙම වෙලා තියෙන්නේ මේ එකක්වත් වැදගත් නෑ ඇත්තටම බුදුන් වහන්සේගේ සමයේ බුදු සමයේ අපිට පොටිල භික්ෂුන් වහන්සේ වගේ එවැනි භික්ෂුන් වහන්සේලා ඕන තරම් අහන්න ලැබෙන. එයාගෙන් වැඩක් නැහැ. අපි කෙලින්ම කියන වැඩක් නැහැ. ඒ ඒ ප්‍රායෝගික වෙලා නැත්තම් පළක් නැහැ. අපි හෙට අපි හෙට මේ ශරීර කූඩුව පොළොවට පස් වෙලා යාවි. ඒත් මේ වචන ටික ඔබට තියලා යනවා. මේක දායාදයක්. බුදුන් වහන්සේගේ ඒ දායාදේ තමයි ඒ සද්ධර්මයේ. ඒ සද්ධර්මය අවභාවිතා කරනවාට අපිට කිසිම අපි ඒක අපි කියන්නේ ඒක හොඳයි කියලා. ඇයි ඒ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට දායාදේ දීලා දෙනවා. ඒ වගේ බුදුන් වහන්සේ මේ සත්‍ය ධර්මයේ ඒ සාර අසංකේ අපි කියනවානේ කල්පලක්ෂයක් දරුම් පුරලා මේ දායාදේ ඔබට දෙන්නේ දුෂ්කර ක්‍රියා කළ මේක අවබෝධ කරගන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කොයිතරම් මහා කරුණාවකින් නේද මේ වීරය ගන්නෙ. ඒ දායාදේ අද ඔබට තියෙනවා. ඔබ දරුවෙක් විදිහට කුඩු ගහලා ඒ තාත්තගේ දායාදේ ඇත්තටම නැත්තට නැති කරලා දානවා. ඔබ මේ විභාගයක් අල්ලගෙන අපේ මේ සංඝ පීත්‍රුන් වහන්සේලා මොනවද අපේ මේ කරන විකාර දෙයියනේ ඇත්තට අපිට වෙන කියන දෙයක් නැහැ. දෙයියන්ගේ සරණ තමයි මෙයට තියෙන්නේ. බුදුන් වහන්සේ පේන්නේ මේ ධර්මයේ බුද්ධ මේ බුද්ධ සිත ඔබ දකින්න ඔබේ සිත තුළින් එක මොහොතක් දකින්න පුළුවන් නම් අපේ හාමුදුරනේ එක මොහොතක් මේ සිත ඇතුලේ බුදුන් දැකලා අපිට කියන්න සිතුවිලි වලින් මිදුණු තැනක් මේ සිතේ තියෙන අපේ හාමුදුරනේ අන්න එතනට එන්න මේ මේ මේ අපේ රටේ ඉන්න මේ අහිංසක දරුවන්ට එතන පෙන්වන්න ඇත්තට පෙන්වන්න මේ අරමුණු අරමුණු පස්සේ දුවන සිත නවත්තන්න පුරුදු කරන්න සිහිය පවත්වන්න පුරුදු කරන්න හැම පන්සලකම හැම දහම් පාසලකම සත්‍ය ධර්මයේ දේශනා කරන්න. මේ සමාජ වේසනය මහා කේද ජනකයි. ඒකට හේතුව වික්ෂුන් වහන්සේලා මේ ධර්මයෙන් පිට යෑමයි. අපි ඒක දකින්නේ මෙහෙමයි. අපි කාටවත් දොස් කියනව නෙමෙයි. අපිට කරුණා කරන්න. අපේ අපිට වෙන අදහස් මුකුත්ම නැහැ. කිසිම අදහසක් නැහැ. සිතට එන අරමුණ දකින්න. අරමුණ දකින්න සතර සතිපට්ඨානය තුල තියෙන ඒ දේමයි ඒ දේමයි කළ යුතු වන්නේ සිතට එන අරමුණ දකින්න. සබ්බ පාපසකරණ කියන්නේ මේ සියලු සිතුවිලි රාග දේශ මොහ සිතුවිලි ඒවා කුසල් ඒවා පාපක සිතුවිලි. නමුත් කුසලස උපසම්පදා කියන්නේ සිතේ සත්‍ය දකින තැනයි කුසලයේ උපසම්පදාව තියෙන්නේ. සචිත්ත පරියෝදපණං සිත දමණය කිරීමයි. චිත්ත දමනයක් මේ සිද්ධ වෙනවා සත්‍ය දකින තැන. එයයි සියලු බුදුරුන්ගේ අනුශාසනය. එයයි සියලු බුදුරුන්ගේ අනුශාසනය. ඒ තම බුද්ධානුශාසන. ඉතින් අපි එතනට එන්න ඕනේ. අපි මේ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ අතිශයින් දුර්ලභයි අවබෝධ කරගත්තා එක් දේශනා කරනවා කියන්නේ. මේ මුවින් නම් පිටවන්නේ නැහැ වෙන වචනයක්. මේ ධර්මයේම අර මේ ධර්මයේ සත්‍යය අර වෙන වචනයක් අපවගේ මුවින් පිටවන්නේ නැහැ. මේ ආරමුණ දකින්න අපි ගියවර දේශනා කීපෙම ඔබට පෙන්නවා පැය 24ම සිතට අරමුණු දිහා බලන ආකාරය ඔබ පුහුණු කරන්නයි ඉදිරිපත් කළේ. දැන් මේ මොහොතේ අපි අලුත් දෙයක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔබ දැන් මේ සිත දකිනවා. ඔබට දැන් මේ සිතට එන අරමුණු පේනවා. සමහර විට ඔබට පසුව පේනවා වෙනකොට ඔබේ දියුණුව අනුවයි සිදුවන්නේ. සමහර සිත ගියාට පස්සේ ඔබට දැනෙනවා. එහෙම හරියට ඔබ මේ සිතම දකින්න හුරු කරන්න. ඔබ මේ රැවටෙන්න එපා. තවත් අසරණ වෙන්න එපා. අසරණ දරුවනේ ඔබලා මේ ධර්ම මාර්ගයට එන්න. අසරණ දෙමව්පියනේ ඔබලා ඔබලත් මේ දුකට මිදිලා මේ දරුවන්ගේ සිත්වල ගින්නෙන් මිදෙන මේ මාර්ගේ පෙන්වන්න. අසරණ අම්මලා තාත්තලා වයසක අපේ අම්මලා තාත්තලා වයසයි කියලා හිතන්න එපා. තමන් ඉන්න තැනින් සිත දකින්න. සිහිය පවත්වන්න සත්‍ය දකින්න සත්‍ය ධර්මයේමයි ඔබට කවදා හරි පිළිසරණ තියෙන්නේ වෙන අන් සරණක් නැහැ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං අසරණ අපේ සමාජයටම අපි කියන්න කැමතියි මේ බුද්ධ ස්වභාවයේ සිතුවිලි වලින් මිදුණු තැන මේ සිත්තර හැම සිතකම තියෙනවා. මේ සත්‍ය දකින කෙනා ශ්‍රාවක බුදුන් බවට පත් වෙනවා, බුද්ධ පුත්‍රයින් බවට පත් වෙනවා, සැබෑම බෞද්ධයින් බවට පත්වන්නේ එවිටයි. ඒ වගේම තෙරුවන් සරණ යන හැටි මේ හැම දරුවෙක්ටම කියලා දෙන්න අපේ දෙමව්පියෝ අද අදම කටයුතු කරන්න. මේ සත්‍ය ධර්මයේ මෙයට ඕනි මේ ව්‍යසන මේ අපරාධ මේ මේ සිත පාලනය කරගන්න බැරුව මේ දරුව විඳින දුක අපි දකිනවා. මේ සමාජ ව්‍යසන වලින් හොඳට පෙන්눔 කරනවා. දරුවෙකුව කෑලි කෑලි කපලා දාලා දාන්න පුළුවන් තරමට සමාජයේ වියරු වැටිලා. දරුවන්ට දෙමව්පියෝ මරන්න පුළුවන් තරමටම මේ සමාජයේ වියරු වැටිලා. දැන් මේ සිත මේ ඔක්කොම කරන්නේ. මේ සිතයි මේ වියරු වට්ටන්නේ. අපිට මේ මේක තවත් බලාගෙන මෙහෙම අපි ඉන්නවනම් කටවාගෙන අත්‍තරම අපි මේ ධර්මය අවබෝධ කිරීමෙන් කුමන පළක්ද? අපි මේ සත්‍ය දැකලා අපි මිදුණා. ඒක හරි. නමුත් මේ අසරණයින්ට මොකද වෙන්නේ? මහා කරුණාවක් එනවා නේද? ඔවුන් ඔවුන්ට මේ පණිවිඩය අපි දෙන්නේ නිසායි. අපිට අපිට වෙන අදහසක් නැහැ. මේ මේ සත්‍ය ධර්මයේ පණිවිඩය ඔබ නොදන්නා නිසායි ඔබ මේ ගින්නේ සිතේ ගින්නෙන් දැවෙන්නේ. ඒ සිතේ ගින්නෙන් දැවෙන්නේ එකෙන් ඔබට මිදෙන්නේ මේ තෙරුවන් සරණ නිවැරදිව ගියොත් පමණයි. තෙරුවන් සරණ කියන්නේ පුතේ දුවේ. තෙරුවන් සරණ කියන්නේ අපේ අම්මලා තාත්තලා මේක ගන්න මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි ධර්මයේ සරණ කියන්නේ. මේ සිතට එන අරමුණ එතනම ඇති වෙන එක සත්‍යයක් නෙමෙයි. ඒ ඇති වෙන අරමුණේ ඒ සිතුවිල්ල එන අරමුණ බාහිර ලෝකේ නෙමෙයි අපේ සිතුවිල්ල හැදෙන ලෝකේ කියලා පෙන්නනවා කියන්නේ. එයයි ධම්මෝ ධම්මේ සරණං කියන්නේ. ධම්මෝ මේ සරණං අඤ්ඤා කියන්නේ මේ ධර්මයේ සරණ කියන්නේ ධර්මයේ කියන්නේ ආ මේ වෙන මුකුත් නෙමේ මේ සිත ඇති වෙන නැති වෙන ධර්මතාවයේ දකිනවා ඒක ඒක ධර්මතාවයක් පවතින සිතක් නෑ සිතක් කියලා දෙයක් පවතින දෙයක් කොහෙවත් නෑ හේතු තියෙනකොට තියෙන හැම එකටම හේතු මේ ආලෝකයේ තිබුණොත් තමයි පේන්නේ. ශබ්දේ ඒ කනට ප්‍රසාදේ නිසායි ඒ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පාස මේ අරමුණු අපි අපිට අරමුණ එනකොටම සිත දකින්න ඕන. හැබැයි එකක්වත් පවතින්නේ එතනම නැති වෙනවා. ඒ ධර්මතාවයයි. ඒ සත්‍යයක් නෙමෙයි. බාහිරයි කියලා අපි රැවටෙන්නේ. නමුත් බාහිර නෙමෙයි. ඒ අපේ සිත තුළ ඒ සේරම තියෙන්නේ, හැදෙන්නේ. ඒ සිතත් සත්‍ය නෙමෙයි. මෙන්න මේ ධර්මතාවය. ඇති වෙන නැති වෙන ධර්මතාවය. ධර්මතාවය කියන්නේ ඉදප්පච්චතාවය කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ. මේ ඉපදුණු කල්ලි මේ ඉපදේ මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ. නමුත් මේක ධර්මපරයය බැලුවොත් ටිකක් ගැඹුරුයි වගේ පෙනුනට හරිම සරලයි. මේ සිත පවතින්නේ නැහැ. ඇති වෙනවා. මේ සිත සත්‍යයක් නෙමෙයි. මායාවක්. විඥාන මාරූපමංච විඥාන මෙන්න මේ බාහිර අපි පේන ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා ඔබ හිතනවනම් ඔබ ධම්මේ සරණ යනවා. ඔබ සිතුවිලි වලට වහල් වෙන්නේ නැත්තම් ඔබ සිතුවිලි ඇත්ත කරගෙන නැත්තම් ඔබට ධර්මයේ සරණ තියෙනවා. යමෙක් දුක් විඳින්නේ දුකක් එන්නේ සිතුවිල්ලක් නිසායි. හැබැයි ඒ සිතුවිල්ල සත්‍යයක් නෙමෙයි කියලා දකිනකොටම ඒ දුකෙන් මිදෙනවා. අන්න නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒ වගේම ඒ සිතුවිල්ලේ සත්‍ය දැකින තැන ඒ සිතුවිලි හරයක් නැති බව දකින තැන ශුන්්‍යතාවයට එනවා. ඒ සිතුවිලි නැති තැන හරි සාන්ත සුවයක් දැනෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යද සබ්බ සංකාර සමුතෝ කියපු තැන. ඒ සිතුවිල්ලේ සිතුවිලි නැති සිත මහා සුන්දර මහා සාන්ත සුවයක් ඔබට දැනෙනවා. ඒ තමයි බුද්ධ අන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒ වගේමයි මේ සිතට එන අරමුණෙන් ඒ අරමුණු අරමුණු වල මිදුණු සිත අරමුණු මිදලා තබා ගන්න හැටි අපි ඉගෙන ගන්න ඕනේ. කොහොමද ඒක දකින්නේ? කොහොමද අපි එහෙම තබා ගන්නෙ? කොහොමද අරමුණු මිදුණු මිදුණු ස්වභාවය? අන්නේ බුද්ධ ස්වභාවය තමයි කවදාහරි අපිව දුකෙන් මුදවන්නේ. දැන් මේ මොහොතේත් අපි දුකක් නම් අපිට තියෙන්නේ අපි දෙයියන්ගේ සරණයි කියන්නේ නැහැ. අපි කියන්නේ කොහොමද? මේ සිතුවිලි නිසායි දුක අන්න ධම්මෝ සරණං ගච්ඡාමි ඒ සිතුවිල්ල ඇති වෙන නැති වෙන සිතුවිල්ලෙන් අපි මිදෙනවා සිතුවිල්ල මායාවක් සත්‍යක් නෙමෙයි කියලා දකින එකයි ධම්මං සරණං ගච්ඡාමි ධර්මතාවයේ දකිනවා සිතුවිලි මායාවක් බව ඒ සිතුවිල්ල දැන් අපි දැන් දුකට වැටලා තියෙන සිතුවිල්ල නිසා ඒ සිතුවිල්ල මායාවක් කියලා දකින තැනම ධම්මේ සරණ යනවා අනෙතන ඔබට සිතුවිලි නැති ඒ ඒ සුන්දර තැන හමු වෙනවා ඒ ශාන්ත සුවේ තියෙන තැන බුද්ධං සරණං ගච්ඡාමි ඒ වගේම ඔබ ඒ එන සිත එන මිදෙන කටයුත්ත තමයි සංගන් සරණං ගච්ඡාමි. අරමුණෙන් අරමුණ සත්‍ය දකින්න එක සංගන් සරණං ගච්ඡාමි. දැන් මේ තෙරුවන් සරණ ඔබට අහිමිද? මේ මහා මාණික්‍ය රත්නයක්. මේ රත්න තුනක් මේ තියෙන්නේ. මෙලොව සදාතනික සුවය වගේ. මේකේ කවදාවත් මේ තෙරුවන් වෙනස් වෙන්නේ මේ සරණ මේ සරණ හැර වෙන අන් සරණක් නැහැ මේ ලෝකේ. මේ තමයි පරම සත්‍යය. සෑම දරුවෙක්ට සෑම දෙමව්පියොම මේ මේ මේ මොහොතේ ඉඳන් වගකීමකින් මේ බෞද්ධයින්ට මේ සත්‍ය දෙන්න. හැම අම්මා කෙනෙක් දරුවෙක්ම මේ පණිවිඩය දෙන්න. හැම වයසක අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ පණිවිඩය ගන්න. සැබෑ ලෙසම තෙරුවන් සරණ යන්න. මේන අරමුණ දකින්න සිතට එන අරමුණට රැවටෙන්න එපා අරමුණ වලින් මිදුණු සුවයෙන් කටයුතු කරන්න අපේ වයසක දෙමව්පියෝ ඇත්තටම ඒ වයසට ගිහිලා ඒ මහා සුවයක් දැනේ කොච්චර දරුවන්ගේ ප්‍රශ්න තිබුණත් මුණුබුරන්ගේ ප්‍රශ්න තිබුණත් gedara ප්‍රශ්න තිබුණත් මේ ජීවත් වෙන අරගලේ තිබුණත් සිතුවිල්ල ඇතුළ නිවාගෙන තියනවා කියන්නේ ගින්න නිවාගෙන තියෙන්නේ සියදවි නසාගන්නේ නැහැ දරුවෝ මරන්නේ නැහැ දරුවෝ දෙමව්පියෝ මරන්නේ නැහැ එන අරමුණේ සිතේ සත්‍ය දකින්න කිසිම කෙනෙක් ඒක වෙන්නේ නැහැ. මේ සමාජයේ යහපත් සමාජයක් බවට පත් වෙනවා. අවාසනාවට මේ පණිවිඩය දැන්ටත් අපි මේ පණිවිඩය ඇත්තටම දරා ගන්න මේ සමාජයේ භික්ෂුන් වහන්සේලාට තාම හැකියාවක් ලැබිලා නැහැ. බොහොම ටික දෙනයි අතේ ඇඟිලි ගානට බොහොම ටික දෙනයි අපිට කියන්න දන්නේ අපි මේ Facebook මාධ්‍ය ජාලය අපි භාවිතා කරන්නේ නැහැ. අපිට මේවා කිසිම දෙයකින් පළක් නැහැ. නමුත් මේ පණිවිඩය දෙන්න හොඳම හොඳම ක්‍රමය තියෙන්නේ සමාජයට මෙය පමණයි. ඉතින් මෙයත් සිදු නොවනවා නම් මේක මායාගේ භූමියටම ගැති වෙනවා. ඒ සීල් සද්ධර්මයේ අවසාන යුගයේ එළඹෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක හැමතැනම ගාතකී කියනවා මල් පූජ කර කර යනවා. අහෝ කුමන සරණක්ද මේ ශාසනයට? ශාසනයේ අවසානයේ එහෙනම් මේ සද්ධර්ම ප්‍රතිරූපක ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරන මේ අද ප්‍රසිද්ධියේ මේ දේ කරන භික්ෂුන් වහන්සේලා වග කිය යුතුයි. ඔවුන් මේ ශාසනය විනාශ කරනවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන වරදක් කියලා. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට සේරුවන් සරණක් නැහැ කියලා. ඔවුන් සද්ධර්ම ප්‍රතිරූපක අද ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ඔබ මේ මාධ්‍යවල මේ මේ දේ කරන ආමිසයට මේ ගිහියන් ගැට ගහන මේ හැම භික්ෂුන් වහන්සේ නමම මේට වග කිය යුතුයි. සද්ධර්ම ප්‍රතිරූපක. සියල්ලම මිත්‍යා දෘෂ්ටිකයි. සියල්ලම අපි අපි කියනවා මේ ප්‍රසිද්ධියේ මේ ආමිසයට ගැට ගන්න මේ භික්ෂුන් වහන්සේලා සේරම මිත්‍යා දෘෂ්ටිකයි. මේ අය තමයි මේ ශාසනය විනාශ කරන්නේ. මේ 2500ක් ගිය තැන මේ ශාසනය විනාශ කරන භික්ෂුන් වහන්සේලාම ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා තමයි ඔය කියන්නේ ත්‍රිපිටකයේ මේ මුවාවෙන් දාලා ග්‍රන්ථ দূරේ තමයි ලොකු විදර්ශනා দূරයක් ඕ නෑ වගේ ප්‍රායෝගික වෙන්න ඕ නෑ වගේ අපි ඉගෙනගෙන මේ මේ වගේ අපි අනිත්‍යව පාලනය කරනවා වගේ නීති හදන්න යන්නේ ඔක්කොම කරන්නේ මේ ශාසනය විනාශ කරන්නයි. ඔවුන් දන්නේ මාර සංඥාවක් ඔවුන්ට ඇවිල්ලා තියෙන කියලා. ඔවුන් දකින්නේ මොකද්ද මේ මාර සංඥාව කියලා. ඔවුන්ට මේ ධර්මය අවබෝධ වෙලා නැහැ. ඒක නිසා ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ මාර සංඥාවකට. මේ ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු වෙන උතුම් භික්ෂුන් වහන්සේලාට පවා ඒ මග අහුරන්නයි ඒ මාර සංඥාව දැඩි ලෙස ක්‍රියාත්මක වන. ඒ විතරක් නෙමෙයි මේ තෙරුවන් හරියට මේ නැතිකම සමාජගත වෙලා ඒක මහා අවාසනාවක්. අපි වහල් යුගයක් ගත කරා අවුරුදු 400ක පමණ. යම්කිසි මොකද්දෝ හේතුවකට ධර්ම ඉස්මතු වෙවි ආවා. ත්‍රිපිටකය ඇත්තටම අපිට ධර්මයේ තිබුණ නැහැ ත්‍රිපිටකේ තමයි අපිට මේ සාරාංශගත වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපි අපිට මේ අවදි කරගත්තේ අපි අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ වෙනුවෙන් කැපවුණු භික්ෂුන් වහන්සේලා සිටිනවා. සෝමහාම්දුරු ඔබ දකිනවා මේ පන්සල් වල තියෙන කෝවිල් ටික මේ මේ මේ මිත්‍යා දෘෂ්ටියේ දිව්‍ය ලෝකෙක යන්න මේ මේ බෞද්ධයා ගැට ගැහිලා ඉන්න මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්න සෑහෙන කතිකාවතක් කරනවා. උන්වහන්සේ මහා වීරකින් කටයුතු කරනවා. ඒ වගේම මේ අපි දකිනවා මේ කටයුතු කොහොම සිද්ධ වුණත් අපි මේ ධර්මය අවබෝධ කරේ මේ තුලින්. මේ සමාජයේ මේ සමාජයේ ඉඳගෙන මේ සමාජයේම අපි යථාර්ථය දැකලා මහා වීරකින් කටයුතු කරලා අපි අවබෝධ කරා නම් මේ ධර්මයේ මේක අවබෝධ කරන්න බැරි නෑ. ඒ කියන්නේ අපි වාසනාවන්ත පුණ්‍ය භූමියක වාසනාවන්ත ඒ ශ්‍රී සද්ධර්මයේම අපි මේ පටිච්චසමුප්පාද විවරණම පරිශීලනය කරන්න යම් කිසි පෙර හේතුවක් තේ නැති. කොහොම හරි ඒ දෙ සිද්ධ වුණා. දැන් මේ පණිවිඩය අපි සමාජයට දෙනවා. අපි වගේම මේ විදිහටම මේ මේ ආර්යයන් ආර්ය භූමියට ප්‍රවේශ වුණු ආර්යයන් වහන්සේලා අතලොස්සක් වුණත් බොහොම සුළු කොටසක් වුණත් කීප දෙනෙක් හරි මේ භූමියේ ඉන්නවා. ඔවුනුත් ඒ දෙයම කරනවා. ඔවුන්ට හැකි පමණෙන් කටයුතු කරනවා. ඒට මහා ධෛර්යයක් ශක්තියක් වේ මේ කටයුත්ත. අපි හිතනවා මේ මේ අවදි වුණා නම් මේ ධර්මයේ ඒක විවරිතෝ විජටිතෝ තව අවදි වෙන්න හේතු වෙනවා. ඒක නිසා මේ මාර සංඥාවට තවත් ඉස්ස හෙස වෙන්න ඉඩ තියන්න එපා අපේ අසරණ වැඩිහිටියන්ටත් මේ අසරණ සමාජයටත් මේ අපේ දරුවන්ටත් යහපතක් වෙන්න ඕනි. තවදුරටත් මේ සමාජයේ වේසනේ කරා යනතෙක් අපිට බලා සිටින්න එහෙම අපිට බලා සිටින්න පුළුවන්ද? අපි බොහොම නිහඬයි. අපි බොහොම නිහඬව මේ කටයුතු බොහොම අපේ අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි ඇස්සරවන්නයි මේ කටයුතු කරන්නේ හැමෝගෙම ඇස්සරෙන්න. ඉතින් ඒ හැමෝම අවදියෙන් මේ කටයුතු වලට යොමු වෙලා ඒ කටයුතු වලට යම්කිසි කෙනෙක්ගේ ඇහැ ඇරෙන්න හේතු වෙනවනම් එක්කෙනෙක්ගේ හරි මේ දේ ඇහිලා එක්කෙනෙක් හරි ඇස්සරලා බලනවා නම් මේ දියා සත්‍ය අපි දන්නේ නැහැ කියලා සත්‍ය අපි දැනගත යුතුයි කියන තැනට එනවනම් සාදු සාසා ඔබ ඊටු ටික කරන්න. ඔබේ යුතුයකම ඔබ කරන්න. ඔබ මේ සත්‍ය අවබෝධ වුණොත් ඔබ දකීවි සත්‍ය. එවිට ඔබේ යුතුයකම ඔබ ඉටු කරන්න. ආර්යයන් වහන්සේලා කියන්නේ පුජ්‍යලිය නොවේ. සබහා දහමයි. ඒ සබහා දහමේ න්‍යාය ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් මගඵල ලාභීන් ඇතිතා පමණි මේ ශාසනය පවතින්නේ කියලා බුදුන් වහන්සේ එදා දේශනා කළා. එහෙමනම් ඒ බුද්ධ ශාසනය වෙනුවෙන් යමෙක් යමක් කරනවා නම් මගඵල ලාභියෙක් වීමමයි ඒ කටයුත්ත වෙන්නේ. මේ ශාසනයට යම් යහපතක් කරන්න පුළුවන් වන්නේ මගඵලලාභියෙක් වීමෙන් පමණයි. අන්නේ මග ගන්න. ඒ මග යන්න. මේ ධර්මයේ මේ විදිහට එක වචනයක් හරි ඔබට මේ සත්‍ය ධර්ම ඉස්මතු කරන්න හැකියාව ලැබුණේ මේ ශාසනය වෙනුවෙන් අපිට කරන්න තියෙන ඒ වැදගත්ම යුතුයකම වන්නේ මගඵලලාභීන් පමණයි කියන එක. අපිට මේ ඵලපස යෑමක් අපි තුල නැහැ. අපි සත්‍ය හොයාගෙන ගියේ බුදුන් වහන්සේ කළා සේම අපි සත්‍ය හොයාගෙන අපි කිසිම පුජ්‍යල සරණයක් කවදාවත් යන්නේ නැහැ. ගිහිල්ලත් නැහැ. අපි ධර්මයේම තමයි හැමතැනම සරණ ධර්මයේම අපි කවුද දේශනා කරේ අපිට පුජ්‍යලය අදාළ නැහැ. කෙනා අදාළ නැහැ. රූපය අදාළ නැහැ. අපි බැලුවේ ඒ ධර්මයේ සත්‍යද කියලා. ධර්මයට අනුගතව අපි වැටි වැටි නැකිටින පුංචි දරුවෙක් වගේ බොහොම කර්කශ බොහොම බොහොම ඒ හැම දෙයක්ම දරාගෙන අපි මේ සත්‍ය අවබෝධය කරා පැමිණියා. ඒ සත්‍ය දැන් ඔබට. ඉතින් ශාසනය වෙනුවෙන් එක්කෙනෙක් හෝ එක්කෙනෙක් හෝ එක් අයෙක් හෝ ශාසනය වෙනුවෙන් යමක් කරා නම් විවරිතෝ විජටිතෝ බැබලෙනවා මයි කියන එක බුදුන් වහන්සේ දේශනා කරනවා මගපලලාභීන් ඉන්න තාක් මේ ශාසනය විනාශ වෙන්නේ ඒ නිසායි මේ වචනේ අපිට කියන්න හැකියාව ලැබුණේ මේ ශාසනයට වෙන්න යන විනාශය අපි ඔබට පෙන්වන්න අපිට ඇස් පෑදුනේ මේ සත්‍ය ධර්මය තුලින්මයි. අපිට කවුරුවත් මොනවත් කියන අය කිසි කෙනෙක් නැහැ. අපි ස්වාධීනයි. ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ස්වාධීනයි. ආර්යයන් වහන්සේලාට කිසි කෙනෙක් කිසි දෙයක් කියනවා නොයි. උන්වහන්සේලාගේ සත්‍ය දකින්න ඒ සත්‍යයෙන්මයි මේ වචන පිට වෙන්නේ. එහෙමනම් මේ සිතට එන අරමුණ දකින්න. ඒ සත්‍යයක්. ඒ අරමුණ දැකලා අරමුණේ සත්‍ය දකින්න. බාහිර ලෝකේ සත්‍ය නෙමෙයි. අපි සිත තුළ හැදෙන සම්මුති ප්‍රඥප්ති බාහිර නැහැ. අපි මෙහෙම ඔබව ගෙනාව ගැඹුරු තැනකට. අපි කිව්වා බාහිරෙන් මෙහෙම මිදෙනවා කියලා. අපි කිව්වා බාහිරට ගන්න එපා කියලා. ඒක සෝවාන් කියලාත් පෙන්වනවා. ඒ මාර්ගය හදන හැටිත් පෙන්වනවා. ඵලයට එන හැටිත් පෙන්වනවා. ඊට පස්සේ සකදාගාමි මාර්ගයට එන හැටි පෙන්වනවා. ඵලයට එන හැටි පෙන්වනවා. ඒ වගේම අනාගාමි මාර්ගයට එන හැටි පෙන්වනවා. මාර්ගයේ ප්‍රතිපදාව ඔබ දැකිය යුතු ආකාරය පෙන්වනවා. ඵලයට එන හැටි පෙන්වනවා. දැන් අරහත්ත්වයේ තුළ මෙන්න මෙතන ඊටාම ගැඹුරුයි. ගැඹුරු සම්දිස්ථානයකටත් මේ ඉන්නේ. මෙතන අපිට ඔබට කියන්න දෙයක් තියෙනවා. මෙතන අපි ගොඩක් කතා කළ යුතු තැනක්. මෙතන ඔබ බාහිරේ සත්‍ය වෙන්නේ නැහැ. එන අරමුණු වලින් දැන් මිදෙනවා. සිතෙනුත් සත්‍ය වෙන්නේ නැහැ, සිතත් මිදෙනවා. දැන් ඔබට සාද්දයක් ඇහෙන ශබ්දේ බාහිරේ කියලා ඔබට දැනෙන්නේ නැහැ. ඔබට සිත කියලා දැනෙන ශබ්ද ශබ්දේ විතරක් වෙනවා. මොකද මෙතනදි වෙන්නේ? මෙතනදි කියන්න බොහෝ දේ තිබෙනවා. ඒව එකක්වත් අපිට වචන වලට පෙරලන එකත් පහසු නෑ. ඒක දැනෙන ඥානෙටයි හසුවන්නේ. සතර ඉරියව්වෙම මිදුණු ස්වභාවයකට ඔබපත් වෙනවා. එහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සතර ඉරියව්වෙම අදාළ නැති අමුතුම ස්වභාවයක් දැනෙන්න ගන්නවා. දැන් ඔබ ඔබ හිටගෙන ඔබ වාඩි වෙලා ඔබ සැතපෙනවා ඔබ ඇවිදිනවා. ඔබ සතර ඉරියව්ව දවසේම මොන හෝ එක ඉරියව්වක කටයුතු සිද්ධ වෙනවා. ඉරියව්ව ඔබට ප්‍රකටයි. අපි උපමාවක් ගන්නේ එතකොට ඔබ හිතන්න ඔබ ඇස් දැස් දැන් ඔබ ඇස් දෙක අරගෙන ඔබට පේනවා ඔබ ඇවිදිනවා පේනවා ඔබ ඇස් දෙක පියාගත්තත් ඔබට ඒ දේම පේනවා දැනෙනවා සිද්ධ වෙනවා ඇවිදිනවා කියලා දැනෙනවා ඥානෙට හසු වෙන පැත්තටයි මේ යන්නේ මේ සිතට අරමුණ දිහා බලන්න හැබැයි ඔබට ඇස් දෙක පියාගෙනත් ඒ කියන්නේ දැනෙනවා කියන්නේ ඒ කියන්නේ මේ ඉරියව්ව පවත්වන එකක් චිත්තයක් සිතුවිල්ලක තියෙන ද සිතුවිලි මිදෙන තැනයි එතකොට මේ බුද්ධ ස්වභාවයටපත් වෙයි. ශුන්‍යතාවය දකින්න. හරි ඉරියව්වට අයිති නෑ. ඒක පැහැදිලි. දැන් එතකොට මේ එන අරමුණු එකක්වත් සියයක මිදෙන තැන ඉරියව්වකට අයිතිත් නැහැ. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. කනවා කියලා දෙයක් නැහැ. මේක තනක්වත් මේ තියෙන මේ වචන ගන්න බෑ. කනවා කියන්න බෑ, ඇවිදිනවා කියන්න බෑ, මේ වැඩ කරනවා කියන්න බෑ. එකකටවත් ගන්න බෑ. නමුත් ක්‍රියාවලිය පේනවා. ඒක 아무තු ස්වභාවයක්. ඒවට දැනෙනව නේද වෙනස්ම ස්වභාවයක් එතකොට. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. එතන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. කකුල කියලා දෙයක් නැහැ, පොළව කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක්වත් නැහැ. සේරම විඥානේ විඥානේ මායාවනේ. ඒ මායාවට රැවටෙන්නේ නැහැ කියන්නේ <coughs> මෙතන ක්‍රියාව විතරයි සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාවට හිමිකාරයක් නැහැ, කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. නමුත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේක දකින්න ඔබ නුවණින්. මේ ක්‍රියාවට හිමිකාරයක් නැති බව. හිමිකාරයකෝ පණවන්නේ ඊට පස්සේ. මේ මගේ කකුල මේ මේ මගේ ගෙදර මේ මගේ තනකොළ පිට ඒව කතා නැහැ. මගේ කියලත් නැහැ. අර පොළව කියලත් නැහැ, තනකොළ කියලත් නැහැ, කකුල කියලත් නැහැ. කිසිම එහෙම එහෙම සම්මුති ප්‍රඥප්ති නාම ටික නැති අපි කිව්වනේ අනාගාමී භූමියේ ප්‍රතිපදාව පනවනකොට සම්මුති ප්‍රඥප්ති නැතුව දකින්න කියලා ලෝකේ. එතන නේද දැන් පුහුණු වෙන්නේ. දැන් මේ දියුණු කෙනා එතනයි පුහුණු වෙන්නේ. එතකොට ඒකේන සම්මුති ප්‍රඥප්ති නැතුව අනාගාමී භූමියේ ප්‍රතිපදාව දකින්න ගත්තාම එතකොට කෙනත් නැති වෙනවා එතනම. ස්වභාවයේ බවටපත් වෙනවා. දැනෙනවද මේක? ඒ ස්වභාවයේ බවට ඒ යථාර්ථයක් වෙන්න ඕනේ ඒක. අර ලුණු කාපු කෙනා ලුණු රස දැනුණා වගේ මේක ඒක ඒක යා මුලින් මුලින් එයා සිහිනුවන පවත්වමින් පුරුදු කරනවා. හැබැයි යාට පසුව දැනෙන්න ගන්නවා මේ ටිකෙන් ටික ඒ කියන්නේ ඒක නිබ්බේ ඒ කියන්නේ මෙතන මෙහෙම දෙයක් තියෙනවා. අපි මුලින් වීරියක් අරගෙන ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන විදිහට මේක ඕනකමක් අරගෙන තමයි මේ මාර්ගය තුල ප්‍රතිපදාව සකස් කරගන්නේ. ඔය අනාගාමි භූමියට මාර්ගය සකස් කරගන්නකොටත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒක ඒක ඕනකමක් අරගෙන වීරයෙන් තමයි මුලින්ම සිත දකින්න උත්සාහ කරන්නේ. ඒක කරන්න ඕනි. ඒක කළ යුතුයි. නැත්තම් ඒක වෙන්නේ හැබැයි ඒක තුල දැන් අනාගාමි ඵලයටපත් වෙනකොට ඔබ ඔබ හිතනවා නෙමෙයි. අර මුලින් අර වීරය ගන්නකොට තමයි හිතට ඒක පෙන්වන්නේ අරමුණු. මේ මේ මේ වෙන දේ පෙන්වන්නේ සිතට අරමුණට වෙන දේ එතන පෙන්වුවම තමයි ඒක මිදෙන්නේ. ඒක වීරයෙන් මුලින් කරන්නේ. සද්ධා වීරය සද්ධා කියන්නේ සත්‍ය දකින්න එක. වීරය කියන්නේ ගන්න වීරය අරමුණට දකින්න. සති ඒ කියන්නේ ඊට පස්සේ ඔබට ඒක නිතරම පේන්න ගන්නවා. ඒක සතිය. සමාධිය කියන්නේ ඒ ඊට පස්සේ ඔබට ඇත්ත වෙන්නේ නැහැ පරණ එක. ඒ කියන්නේ අර සම්මුතිය එන්නේ නැහැ කියන එක සමාධිමත් සිතක් ඇති වෙනවා. දැන් මේක බලධර්ම බවට පත් වෙනවා කියන්නේ ඔබ දැන් ඊට පස්සේ වීරියක් ගත්තේ නැතත් ඒක සිද්ධ වෙනවා. ඉබේම සිද්ධ වෙනවා. බලධර්ම බවට පත් වෙනවා කියන්නේ ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ ඊට පස්සේ දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඔබ දැන් ඉන්නේ දැන් 이르දියෙන් යනවා වගේ. ඔබ නිකන් පුජ්‍යලයා නැතුව කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ක්‍රියාවක් තියෙනවා. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. දැන් මෙතන වාඩි වෙනවද නැකිටිනවද ඉඳ ගන්නවද ඒකටවත් අයිති නැහැ. පා වෙනවා වගේ දැනේ ඔබට. දැන් ඔබ S2 පියාගත්තත් ඔබට ඇවිදිනවා කියලා S2 පියාගෙන පොඩ්ඩක් ඇවිදලා බලුවහම තේරෙනවනේ මේ ඇවිදිනවා කියන එක තියෙන හිතක කියන එක තේරෙයි. ඒක පොඩ පුහුණු වුණාම තේරෙයි. ඊට පස්සේ ඔබ නිදීගෙන ඉන්නකොටත් S2 පියාගෙන හිටියත් ඔබට සිතුවිල්ලක් කියලා තේරෙයි නිදී ගන්නවා කියන එක. දැන් වාඩි වෙලා ඉන්නකොටත් ඔබ දැන් වාඩි වෙලා ඉන්න තැන ඔබ වාඩි වෙලා S2 පියාගන්න. දැන් ඊට පස්සේ බලන්න දැන් ඔබ වාඩි වෙනවා කියන එක හිතනව නේද කියලා. ඒක ඔබට දැනන සිතුවිල්ලක් කියලා. එතකොට ඔබ දැන් සිතුවිල්ලෙන් මිදෙනවා කියන්නේ වාඩි වෙනවා කියන එකක් නැහැ. ඉඳ ගන්නවා එහෙම දෙයක් නැහැ. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. එතකොට මේකේ ඒ ඒ හැම සිතුවිල්ලකම මිදිලා. මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒක හරිය අපිට කොහොමද ඒක අපිට පෙන්වන්න කිසිම ක්‍රමයක් නැහැ. මේකයි බුදුන් වහන්සේ උපමා පෙන්වන්නේ. ඒ කියන්නේ මේක පෙන්වන්න වෙන කිසිම දෙයක් නැහැ මෙතන. මෙතන ඡන්ද චිත්ත වීර විමර්ශා තමයි මේ 이르දිපාද වැඩෙනව මෙතන. ඒ කියන්නේ මෙතන මෙතන එකම ස්වභාවයකට ඔක්කොම එන්නේ. දැන් මෙතනදී ආයතන ගත්තත් එහෙම. දැන් ආයතන ගත්තත් දැන් ශබ්දේ කපුටු ඒවා කියලා නැහැ. එතකොට වර්ණේ එහෙම මේස පුටු ඇඳන් කියලා නැහැ. එතකොට මේ ඔක්කොම නැති එකම ස්වභාවයකට එනවා. දැන් මෙතන එක එක ආයතනයක් අපි අපි මීට කලින් ගත්ත උපමාවක්. ඒ විදිහට අපි ගත්තොත් අපි දැන් කන කියන එකම උපමාවක් ගමු. එකම දැන් කනේ තියෙන එකම එකක් ඒක විසඳ ගන්නකොට ඔබට අනිත් ඒවාත් විසඳ දෙනවා. ඒ කියන්නේ දැන් කපුටෙක් කියන shabdේ නෑ shabdේ. එතකොට shabdේ බල්ලෙක්ගේ shabdයක් කියන එකක් නෑ. එතකොට shabdේ හුලඟේ shabdේ කියලා දෙයක්වත් නෑ. එතකොට shabdේ දියැලේ shabdේ කියලා දෙයක්වත් නෑ. අපි ඔය මීට කලින් උපමාවක් ගත්තා. එහෙම ඔබට ඒ දේශනේ මේ කලින් දේශනෙට කලින් දේශනේ. එතකොට එතකොට මේ මේ මේ සද්ද එකක්වත් එතකොට මේ සම්මුති ප්‍රඥප්ති නැති වුනහම shabdයක් විතරයි. શબ્දයක් එක එකම શબ્ද ස්වභාවයක් එකම શબ્ද ස්වභාවය શબ્දයක් කියන්නේ શબ્දයක් එච්චරයි සම්මුති නැහැ ඒක શબ્දයක් තියෙන එච්චරයි ඒතකොට ඒකයි මේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්ත කියන්නේ මහා ගාම්භීර සිංහනාදයක් ඒක තුල තමයි මේ කතාව තියෙන්නේ එතකොට සොතේ සොතමත්තන් කියනවනේ දැන් මේ මේ මේ shabdෙට මුකුත්ම අයිති නැහැ. shabdේ shabdයක් විතරයි. අපි මේක ප්‍රායෝගික වෙන්න ගියාම තමයි ඔම සුතේ සතමත්තන් කියවට තේරෙන්නේ නැහනේ. ප්‍රායෝගික වෙන්න පදයි එන්න සිතට එන අරමුණේ මේක දකින්න එපේ. අන්න ඔබට පේන්න ගන්න. මේ ස්වභාවයට ඔබපත් වෙනවා. එකම ශබ්ද ස්වභාවයක්. එකම එතකොට දැන් මේක එක උපමාවක්නේ කන කියන උපමාවනේ. ඊට පස්සේ අපි ගමුකෝ දැන් ඇස කියන උපමාව ආයතනය ගමුකෝ. ආයතනේ සකස් වෙන්නේ නැහනේ මෙතන. ආයතන නිරෝධයට යනවා සලායතන නිරෝධයට යනවා. එතකොට එකම වර්ණ ස්වභාවයක්. එකම මේ එක දැන් ඔබ මේ ගහ මේ අඹ ගහ මේ මේසි පුටු වල නැහැ ඔක්කොම ඇටතල විතරයි. ඔක්කොම ඇටතල විතරයි. ඔක්කොම නිකන් ආලෝක ආලෝකයේ අඩු වැඩි වීම විතරයි. කොළ පාට කහ පාට රතු පාට කිසිම කතාවක් නැහැ. ඔක්කොම සම්මුති ප්‍රඥප්ති. ඒතොර මේස පුටු ඇඳන් එහෙම කිසිම දෙයක් නැහැ. ඒවත් සම්මුති ප්‍රඥප්ති. එතන මොකද නිකන් අර ගහක් හරියට බලන් ඉනවා. ගහ බලන් හිටර ගහ ගහට වැඩක් තියනවද මොකද්ද? ගහ දාන්නවද මොකද්ද කියලා නෑ. අන්න ඒ වගේ. එතනට එනවා. සම්මුති ප්‍රඥාප්ති සේරම නැති ස්වභාවයේ දකින්නවා කියන්නේ මහා ගැඹීර තැනක්. දිත්තේ දිත්ත මත්තන් කියන එක හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියලා අපි කිව්වෙත් මේකමයි. ඒක මහා දියුණු තැනක්. ඇත්තටම එතන කිසිම කම්පනයක් නෑ අකම්පිතයි. එතකොට ඔබට කිසිම දෙයක ගැටලුවකුත් නෑ. ඔබ හවසට නිකන් ඔය එලිමහා ඔබ දැන් විවේක ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් ඔය පුටුව තියාගෙන පොඩ්ඩක් නිකන් වාඩි වෙලා නිකන් අහස දිහා හැම බලනවා නම් වටපිට බලන පොඩ්ඩක් බලන්න මේ මේ කර්මස්ථානයට පොඩ්ඩක් හිත යොමු කරන්න. දිත්තේ දිත්‍රමත්තන් කියන්නේ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියන්නේ සම්මුති ප්‍රඥප්ති නැතුව ලෝකෙ දිහා බලනවා කියන එකට එක මොහොතකට මේ කමටහනට ඇවිල්ලා බලන්න. ඔබට දැනේ එක් මුකුත් නැති එකම හිස් බැල්මක් ලෝකේ. එක එක ඒ ආයතනේ දැකපු දේ ඊට පස්සේ ශබ්ද අරමුණට අරන් බලන්න ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන ගන්න ශබ්ද අරමුණ පොඩ්ඩක් හැම්පැත්තේ මේ සේරම එක ශබ්ද සේරම එකයි කියන එකට එන්න සම්මුති ප්‍රඥාප්ති මුකුත් නැද ඔක්කොම අයින් කරන්න අර කපුටෙක් ඔය බූසෙක් ඒව මේ ඔක්කොම අයින් කරන්න ශබ්ද ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් විතරයි එතකොට දිට්ඨ දිට්ඨ මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් කියන දන්න අනිත් දැනීම් දැනීම් විතරයි ඒවා අරව සේරම වෙන් කරන්නේ අපි ඒ කියන්නේ මේ මනසේ මේ මනසේ සිත මේ සිතත් ඒ මොහොතේ ඇති වෙන නැති වෙනවා කියලා අපි දැන් දකිනවානේ. පවතින සිතක් නැති බව දකිනවානේ. මේ මොහොතේ ස්පර්ශය මේ මොහොතෙන් එතනින් ඉවරයිනේ. ආ ඊගාව දැන් පොත දකින හිත නෙමෙයි බිත්තිය දකින්නේ. අපි එහෙම ඔබට පැහැදිලි කරන්නේ. බිත්තිය දකින හිත නෙමෙයි මල දකින්නේ. මල දකින හිත නෙමෙයි පුටුව දකින්නේ. පුටුව දකින හිත නෙමෙයි පොළව දකින්නේ. දැන් මේ සිත් පරම්පරාව අපි පේනෝනේ පුබ්බේනිවාසානුස්සති ඥානෙ. මේ සිත් පරම්පරාව යන හැටි. ඒතර මේ සිත අර සිතට සම්බන්ධයක් නැහැ කියලා පෙන්වන්නේ. මේක මෙතනම ඇති වෙලා නැති වෙනවා කියලා පෙන්වන්නේ. මේකත් පෙරසඤ්ඤා නවසඤ්ඤා කියලා පෙන්වන්නේ. පෙරසඤ්ඤා නවසඤ්ඤා කියලා කියන්නේ කොහොම පෙරමතකයේ තියෙන එකක් නෙමෙයි අපේ ධර්මයේ තුල එහෙම පැහැදිලි කරාට එහෙම දෙයක් නැහැ. මෙතනම මේ මේ සංඥා මේ සංඥා බවට පත් වෙනවා. ඒ ස්කන්ධ මේ ස්කන්ධ සමාන වෙන එකක් තියෙනවා. ඒක එහෙම තමයි කියන්නේ. නමුත් එතන ඔක්කොම තියෙනවා සත්‍ය. ඇත්තටම දැන් දැන් මෙතන ඔබ පොත කියනවා නම් මේ හැඩතලයනේ කියන්නේ. එතකොට මේ හැඩතලෙ මීට කලින් හැඩතලයට සමාන වෙලානේ. එතකොට මේ හැඩ සංඥාව ඒ සංඥාවට සමාන වෙලා. එතකොට ඒ ස්කන්ධ මේ ස්කන්ධ සමාන වීමක් වෙලා තියෙනවා. ඒකයි කියන්නේ පෙරසන්නා නව සංඥා කියලා. පෙරසන්නා නව සංඥා කියන එක තමයි පෙරමතකෙන් එනවා කියලා කියන්නේ. වෙන එකනේ පුරාණ ඉඳන් බික්කවේ කම්මම් වදායි. ඕකම තමයි. එතකොට මේ මේ මොහොතේ මේ මේන සිත මේ මොහොතට අයිති නෑ. හැම සිත් පරම්පරාවම එකටයක් සම්බන්ධවත් නෑ. හැබැයි කලින් අතිශය ඒවත් දැන් දැන් ඒවත් එහෙමයි. දැන් අනාගතේ එන්න තියෙන සිතුත් මෙහෙමයි. ඒ එකක්වත් ඇත්තක් නෙන්නේ. ඔක්කොම පෙර සංඥා නව සංඥා. මේ එකක්වත් මේ සංඥා සංඥා මිසක් වෙන එකක් නෑ. පෙර සංඥා නව සංඥා මිසක් වෙන එකක් නෑ. එතකොට මේ වර්තමානයේ එහෙම කතා ඔක්කොම මේ ඒ ඔක්කොම ආත්මීය කතා සේරම බිඳ වැටෙනවා. සංඥා සංඥා පෙර සංඥා නව සංඥා පෙර සංඥා නව සංඥා මේ සංඥා කතාවක් විතරයි. ඒ සංඥාව තමයි විඥානය කියන්නේ. ඒක මේ ධර්මයේ හොඳට අවබෝධ වෙනකොට ඔබට තේරෙන සංයම තමයි විඥානය කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධනේ ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ මේකටයි. ස්කන්ධේ සම්පූර්ණයෙන්ම ඇති වෙන නැති වෙන ආකාරය දකින්නවා කියන්නේ මේකටයි. ඔබ මේ අනාගාමී භූමියේ මේ සත්‍ය දකින්න දියුණු තැනට එන්නකොට අර අර පියවර පිළිවෙලට එනවන ඔබට පහසුවකුත් තියෙනවා. අපි මෙතන ටිකක් ගොඩාක් ගැඹුරුයි. මෙතන ගොඩාක් ගැඹුරුයි. මෙතනදී ඔබ හුදකලාවට හිත තියාගෙන ඉන්නේ. ඔබ මෙතන බද්ධය කරත්න කියන තැනට එන්නේ. අතීතං නාත්ව ගම්මීය නප්පටික්කංකේ අනාගතං පච්චුප්පන්නංච ඒ ධම්ම අතරතර විපස්සති කියන තැනට එන්නේ. ඒ කියන්නේ අතීත සිතත් ගිහිලි ඉවරයි. අනාගත සිතත් තාම ඇවිල්ලා නැහැ. ඒ සිතාවත් මේමනේ පත්ත උප්පන්න. ඇති වෙන නැති වෙන ධර්මතාවයක් විතරයි හම්බ වෙන්නේ. ඒකත් ශුන්‍යයි. නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍යෝ. පනවන්න බෑ. එතකොට මහා ශුන්‍යතාවයට ඔබ හුදකලාව ඉන්න ශුන්‍යතාවයට සමවැදිලා. අන්න. අනිමිත්තයි, නිමිති මුකුත් නැහැ, අප්‍රණීතයි, ඇලෙන්න ගැටෙන දෙයක් නැහැ, ශුන්‍යතයි චිත්ත විමුක්තියකට ඔබපත් වෙනවා. අනිමිත් අප්‍රණීත ශුන්්‍යත චේතෝ විමුක්තියට ඔබපත් වෙනවා. මේ රහත් භාවයේ මේ දකින්නේ මේ රහත් මේ මේ රහත් භාවයේ කරා යන ගමනේ අවසාන සම්දිස්ථානයේ මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රතිපදාව මෙතන අනාගාමී භූමියේ ප්‍රතිපදාව කියලා අපි කියන්නේ මේ න ආගාමී නැවත සකස් වෙන්නේ නැවත මේ ලෝකයක් තියෙන කතාවක් මුකුත් නැහැ නේ. නැවත මෙයා මරුණත් මේ උප්පදියක් නැහැ. නැවත උප්පත්තියක් නැහැ. මේ අවසාන මේ භාවයේ යන්නේ. මේ ෂණේ ක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය මරණය හමු වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. එක් සිත ක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය මරණය හමු නොවේ. මේ ෂණේම ඇති වෙනව නැති වෙනව උපත මරණය දකිනවා. ඒ ෂණේම ඇති වෙන නැති වෙන එක දකින තැන ක්ෂණික සිතයි. ඒ පොත දකින හිත කියනකොටම ඉපදිලා මැරිලා ඉවරයි. බිත්තිය දකින්නවා කියනකොට මෙතන ඉපදිලා මැරලා ඉවරයි. දැන් මේ ඇතුලේ තව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි දැන් මේ ධර්මයේනේ දකින්න ධර්මතාවය. මේ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. ශුන්‍යතාවයට. ඒ ශ්‍රාවක බුද්ධ තමයි පත් වෙන්නේ. සම්මා සම්බුද්ධ ඒකත් එක්ක මේක පටලව ගන්න එපා. සම්මා සම්බුද්ධ කියන්නේ මේ මුලින්ම ඒ බුදු රජාණන් වහන්සේනේ. ඒ බුද්ධ ස්වභාවයේ රජාණන් වහන්සේ කියලා තිබ්බේ මුලින්ම උන්වහන්සේ මේක ලෝකෙට හෙළි කරන නිසා. මේ පරම සත්‍ය. නමුත් මේක අපි බුද්ධ පුත්‍රයන් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රාවක බුද්ධ මේ බුද්ධ ස්වභාවයම තමයි අවදි කරන්නේ. බුද්ධ ස්වභාවයට අපි අවදි වෙන්නේ. බද්ධියකෝ රත්න බුද්ධ කියන්නේ ඒකට. වෙන එකක් නෙමෙයි මේ මේ සත්‍ය දකින්න. මේ සත්‍ය දකින්න සේරම තියෙනවා. මේකේ බද්ධියක රත්න කියන එකම තමයි තෙරුවන්. බද්ධියක රත්න එතනත් රත්න කියන වචනේ දාන මෙතනත් තෙරුවන් එතනත් ඒ තෙරුවන්. ඇයි? බුද්ධ රත්නේ. මේ තියෙන්නේ. මේ දකින්න ධර්මතාවය ධර්ම රත්නේ. ඉතින් මේ හැම සිතේ මිදෙනක සංඝ රත්නේ. ඉතින් සංඝ රත්න සංඝ ධම්ම රත්නේ මේ බුද්ධ රත්නේ තියෙන ආර්යයන් ශ්‍රාවකින්ට පමණයි. එතනට ඔබ එන්න ඕනේ මේ සේරම එතනට අනුගත වෙලා මේ සත්‍ය ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒක නිසා හැමෝටම ප්‍රසිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ අතරම මේ Facebook ආයතන වලින් විශාල සමාජ මෙහෙවරක් කරන මේ දේශනාවලට යොමු කිරීම තුල මේ දේශනා ඇසීම තුල මේ ආයතන හැම එකටම මේ කුසලයේ හිමි වෙනවා. මේවට යම්කිසි කෙනෙක් සහයෝගය දෙනවා නම් අපි දැනුවත් හෝ නොදැනුවත් හෝ මේක ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය හෝ අපි දන්නේ නැහැ. කවුරුන් හෝ මීට සහයෝගය දීලා තියෙනවා නම් මේ වෙනකන් කවුරු හෝ මේවා යම්කිසි විදිහට රැකබලා ගන්න මේ විදිහට මේවා මේවා සමාජයට දැනුවත් කරන්න ඒ හැමෝටම මේ කුසලයේ මේ ශාසනයේ අවදිය ඒ අය හැමෝගෙම අතින් සිද්ධ වෙන්නේ. මේ එක්කෙනෙක්ගේ අතින් එහෙම පුජ්‍යලෙක් කරන දෙයක් නෙමෙයි. මේකට මේ සමාජයේ විශාල පරිණාමයක් වෙන්න තියෙනවා. ඒ පරිණාමය කෙනෙකුට එහෙම එහෙම කෙනෙකුට පවරන්න බෑ. මේක ලෝක ධර්මතාවයක්. මේක එහෙම බුද්ධ කියලා කෙනෙක් නෑ. පෙන්වුවේ ඒකයි. ඒ බුද්ධ ස්වභාවයටයි අවදිවන්නේ. සිද්ධාර්ථ තාපසතුමා ගයා ශීර්ෂයේ බෝධි මූලයේ ඒ තුන්යම ගත කරන්නේ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒකයි තෙමගුල කියලා කියන්නේ. ඒකයි එතනයි ඉපදීම, බුදු වීම, පිරිනිවන් තුනම සිද්ධ වෙන්නේ. බුදුන් උපදින්නේ ඒ වෙලාවේ, ඒ ෂණේමයි. ඒ ෂණේමයි බුදු වෙන්නේ. ඒ ෂණේමයි පිරිනිවන් පා. ඒ කියන්නේ මේ එක්සෙනික සිත දකින තැන මේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පා. තෙමගුල මෙතනමයි තියෙන මහා මංගල්‍යයක්. මේ අවධිය තුල මහා මංගල්‍යයක් තියෙනවා. මේක මහා මේක පුදුම ඒ කියන්නේ ඔබ මනුෂ්‍ය ස්වභාවය අභිභවා ගිහිල්ලා මෙතන මහා සාන්ත සුවයකටපත් වෙන මේක විශාල සම්දිස්ථානයක්. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ සබ්බූපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ සාන්ත ප්‍රණීත ඒ ඒ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං සබ්බ සංකාර සියලු සිතුවිලි සමතේ වන තන ඒ සාන්ත ප්‍රණීත සුවේ දැනෙන්නේ. සබ්බූපති පට්නිස්සග්ගෝ ඒ සියලු උපදීන අල්ලගත් සියල්ල අත්හැරෙන එතනයි. විරාගෝ නිරෝධෝ නිබ්බාන අන්න එතනයි විරාගයට යන්නේ මෙතන ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මෙතන නිබ්බිදාවට යනවා, විරාගයට යනවා, මෙතන මිදෙන්නේ නිරෝධයට යනවා. මෙතනයි නැවත සකස් නොවන තැන රාත්භාවය. තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ තමයි මේ ඔබ දකින්නේ පරම සත්‍යයි. මේ ඔබගේ නිවන් මඟ හමුලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රායෝගික පැත්ත අති සුන්දරයි. ඔබ එක මොහොතක් හරි මේ ෂණයට අවදි වෙලා නැති වෙයි. මේ යම්කිසි විදිහකට මේ මාර්ගය වැඩුවොත් ඒ කෙනා එක ෂණයක් හරි මෙතනට අවදි වෙනවා. අවදි වෙලා ආයිමත් ඒක ගිලිහෙයි. නමුත් ඒ අසමාහිත මේ සමාධිය කරා ඔබට එන්න නැවත මේ සමාහිත සමාධියත් ඒ යන්න උත්සාහය ගන්න. වීරිය යොදන්න. අපි ධර්මය තුළ අපිට දකින්න ලැබෙනවා මේ මේ අසමාහිත සමාධිය සමාහිත සමාධිය ගෝධික භික්ෂුන් වහන්සේ මේ මෙතන ඇති වෙලා නැති වෙලා මෙහෙම දීර්ඝ කාලයක් හිටියා බා. ඊට පස්සේ උන්වහන්සේ එතනදී ඒ ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙලා ආත්මය එතනින් අර ශරීර ධාතුව නිෂ්පභා කරා කියන එක. ඒක තුළනේ පෙනෙන මායя ගිය තැන හැවුවයි කියන එක. ඒකද ධර්මයේ එහෙම කතාවක් ඔබට හමු වෙනවා ගෝතික වික්ෂුණාංශයේ. ඉතින් මේ අසමාහිත සමාධියේ සමායි සමාධිය ඔබට හිමි වෙනවා ඔබට ඔබට මේ මේ ඇසීම තුළ ඔබට ඒක බලන්න හිතෙනවා කියන්නේ ඔබ ඒක බලනවා කියන්නේ යම් කිසි දවසක ඔබ මේ බුද්ධක්ෂණයට අවදි වෙනවා මේ ජීවිත කාලය ඇතුළත මේ වචන ටික ඇහෙන අය උත්සාහයක යම්කිසි ප්‍රමාණයකට කරනවා කියන්නේ එයා යම්කිසි මොහතක එතනට දකින්නම එයාගේ හිතේ වැඩ කරන ගන්නවා. චන්දන් ජනේති කිව්වේ ඒකයි ඒ ඡන්දයට ඇති වෙනවා. වායම ඊට පස්සේ ඇති වෙනවා වායමති වීර්ය ඇති වෙනවා වීරියං ආරහති අනිවාර්යෙන් කොයි මොහතක එයා නිවනින් සැනසීම මේ ධර්මයේ ඇසෙන හැමෝම මේ සත්‍ය ධර්මයේ ඇසෙන හැමෝම මේ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ ඇසෙන හැමෝම මහා පුණ්‍යවන්තයින්මයි. මොකද ඔවුන්ගේ අපි දන්නවා යටි සිතින් හෝ අරමුණ එනවාමයි. මේ ආත්ම භාවයේ නිවන දක්වා යැවෙන්න හේතු වෙනවාමයි. මේ වචන ටික පිට වෙනවා කියන්නේ මේ වචන ටික ෆ්‍රීකවන්ස් වෙනවා කියන්නේ අනිත් විඤ්ඤාණ ධාතු වලට සියල්ල මේ භූමිය ධර්ම දීපයක් බවට පත් වෙන හේතු වෙනවා. මේ මේ ක්‍රියාවලියම හේතු වෙනවා. මේක ෆ්‍රීකවන්ස් එකක්. අපි ඒක අභිඥා ඥානවලදී පැහැදිලි කරනවා. ඔබට අභිඥා දේශනාවල අහන්න ලැබෙයි. මේ ෆ්‍රීකවන්ස් එක විඥාන ශක්තිය මේ හැම විඥාන ශක්තියම ලින්ක් වෙනවා. මේ සත්‍ය ඇහෙනවා කියන්නේ ඒ විඥාන අනිත් විඥාන ධාතුත් එක්ක ලින්ක් වෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය ධර්මය ඔබ අහනවා කියන්නේ ඔබේ විඥාන ධාතු නොදැනීම මේ විඥාන ධාතු බවට පත් වෙනවා. මේ විඥාන කියන්නේ කොහොමද පවතින එකක් නෙමෙයි. එතනම ඇති වෙන නැති වෙන ස්වභාවය. ඒකම තමයි මුළු මුළු විශ්වයේම තියෙන ශක්ති ස්වභාවය. ඒ ධර්මතාවය. ඒ ධර්මතාවය. එයයි ලෝක ධර්මතාවය. වෙන දෙයක් නැහැ. එයයි ධම්ම කියන්නේ. අන්නේ ධම්ම අනුවම තමයි මේ ෆ්‍රීකවන්ස් වෙනවා කියන්නේ මේ ශ්‍රී සද්ධර්ම විවරිතෝ විජටිතෝ මේ ධර්ම දීපය අවදි වෙන්න හේතු වෙනවා. ඒකයි මේ සද්ධර්මයේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ පවතින කිව්වේ ඒකයි. එක්කෙනෙක් හරි මගපලලාවීන් ඉන්නකම් මේ ශාසනය පවතිනවා කිව්වෙත් ඒකයි. මේක මහා සිංහනාදයක්. මේ මහා සිංහනාදය ඔබ අසන්න. ඔබ නොදැනීම මේ ඇසෙන හැමෝම නිවන් දකිනවාමයි. ඔබට නොතේරි ඔබ එතනට එනවා යම්කිසි කාලයක් ඒකට ගත වෙයි. සමහරට අවුරුදු 5 10 පවා ගත වෙයි. නමුත් ඔබ යම්කිසි මොහතක ඔබේ අවදිය සිදු වෙනවා. ඔබට කරදරයක් එන්නේ කොයි මොහතේද අපි දන්නේ නැහැ. ඔබට මේ සත්‍ය ඉස්මතු වෙන්න යන ඒ යම්කිසි මොහතක් සකස් වෙනවා. ඒ මොහොතේ ඔබට මේ අවදිය සිද්ධ වෙනවා. ඒ මොහොතේ ඔබ මේ ධර්මයේ දකින්න උත්සාහ කරනවා. ඒ මොහොතේ සිට ඇත්තටම මේ අහන හැමෝම සත්‍ය ධර්මයේ දකිනවා කියන්නේ අවිද්‍යා ප්‍රහාණයට හේතු තියෙනවා. ශ්‍රී සද්ධර්මයේ අවදි වෙනවා. අවිද්‍යා ඝන දුර පහව යනවා. ප්‍රඥා ලෝකයේ වැඩි වෙනවා. සනසුම් සුසුමින් ලෝක සත්වය සුවපත් වෙනවා. ඒක ඒකාන්තයි. තෙරුවන් සරණයි. අපිට මේ මාධ්‍ය